ඒකෙදී ඒ ධම්මදින තෙරුණාංශේ තෙරිණාංශය අහනවා විසාක උපාසක විපාස උපාසක අහනවා ධම්මදින තෙරිණාංශගේ කොහොමද සක්කාය දිට්ඨිය එන්නේ කොහොමද සක්කාය දිට්ඨිය යන්නේ කියලා. එතකොට ධම්මදිනාව කියනවා රූපය අරගෙන ඒක මම මේක මගේ මේක මගේ ආත්මය කියනවනම් ඒක තමයි සක්කාය දිට්ඨිය එන ක්‍රමේ රූපය අරගෙන ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියනවනම් ඒක තමයි සක්කාය දිට්ඨිය හරණ ක්‍රමය. ඉතින් මේක කියන්නේ අපේ නෙවෙයි මගේ නෙවෙයි අපේ යුතුයකම් ඉෂ්ට කරන්නේ. ඒක අර කබර ගෝයා තල ගෝයා කරගන්න වැඩි මේ ගිහි ජීවිතයේ යුතුයකම් ඉෂ්ට කිරීම පිළිබඳව බුදුරජාන් වහන්සේ සඳහන් කරන භව තෘෂ්ණාව කිය. කාම තෘෂ්ණාව කියලා කියන්නේ තමන් රූප බලන්න, තමන් ගන්ධ රස පහස. ඊට පස්සේ අපේ එහෙම නැත්නම් හෙට මේක මම කොහොමද සාතික කරගන්නේ? ඊයේ මගේ අතින් වෙච්ච දේ හෙටත් ගෙනියන්නේ කොහොමද කියලා මේක අර මම කියන එක අපේ, දැන් කියන එක හෙට, මෙතන තියෙන එක හැමතැනම පතුරවන එක තමයි භවෙන් කරන්නේ. කාම තණ්හාවෙම එක පිළිඹුවක්. ඉතින් ඒක තියේදී කාම තණ්හාව භව තණ්හාව තියෙනකොට කාම තණ්හාව තියෙනවාද කියලා හොයන්න දෙයක් නැහැ. යකඩ මල්ලට ගුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකල කියලා කතාවක් තියෙනවා. අහලා තියෙන දෙක කතාව. ඈ? යකඩ මල්ලටත් ගුල්ල ගැහුවනම් ඉතින් හාල් මල්ල නොබල විසිකරන් කිව්වලු. ඒ වගේ භව තණ්හාව මෙච්චර තියෙනකොට කාම තණ්හාව කියන ගැන කතා කරන දෙයක් නෑ මේ කාම තණ්හාවෙම වේශයක් නැත්නම් විකාර ස්වරූපයක් තමයි භව තණ්හාව කියන්නේ ඒක නිසා අපි මේ ජාතික හැඟීමක් ඇති කරනකොට ආයතන හැඟීමක් ඇති කරනකොට අපි කාම තණ්හාව පුංචි කළ සලකලා භව තණ්හාව ලොක් කරගන්නවා කොහොම කෙරුවක්වත් නම මොකක් කිව්වත් තණ්හාවම තමයි ඒ නිසා මේක කොහොමද කියන්නේ උංගා කමාරුයි බහුවචනෙන් කතා කරන්නේ. ඒක වචනෙන්ම කතා කරන්නේ කරනවා නම් මම කරත හැකි. හැබැයි උඹලා කරපල්ලා කියන කතාව කොහොමඩක්වත් කරන්න බෑ. කාම තණ්හා මට්ටමේදී ගත්තොත් මම දැන් මෙතන කියනවා මිසක් අපි දැන් මෙතන කියනවක්වත් අපි හැම වෙලාවෙම කියනවක්වත් අපි හැම තැනම කියනවත් ගිය ගමන් ඒක නිකන් මේ මං කියන්නේ මේක සූදුවක් කියලා. මං කියන්නේ මේක ඇබ්බැහියක් කියලා. අපි මිනිසුන්ට බැන්නට මේ මිනිස්සු සුරා දූර්තයි, අක්ක දූර්තයි, ස්ත්‍රී දූර්තයි කියලා හැම කෙනාම දූර්තයි. හැම කෙනාම නිදහස කරන හොයාගෙන ඉන්නවා භවතණ්ණාව හදාගෙන. ඒකෙත් වෙලා මං වගේ කෙනෙක් ගහනවා සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද කියලාත් අහනවා. ගරු ස්වාමීන් වහන්සේ මගේ අත්වල වේවිලීමක් සර බෙහෙතක් ගැනීමට පසු ඇති වේ. වේදනානුපස්සනාව අනුව ලේ ගමන් කිරීම ශරීරයේ අවයවවල ක්‍රියාකාරීත්වයේ මෙනෙහි කිරීමෙන් මේ අඩු කරගත හැකි වේද සිත කය වෙත සිත කය වෙත යොමු කොට වේදනාව නැති කරගත හැකි වේද බුදුදහමගෙන් රෝග සුවයට මාර්ග තිබෙන බැවින් මෙම ප්‍රශ්නය ඇසුෙමි මගේ අත්ල වේවිලීමක් චර බෙහෙතක් ගැනීම පසු ඇතිවිය වේදනානුපස්සනාව අනුව ලේකමන් කිරීම ශරීරයේ අවයවවල ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමෙන් මේ අඩු කර හැකි වේද? සිත කය වෙත යොමුකොට වේදනාව නැති කරත් හැකි වේද? බුදුදහමකින් රෝග සුවේට මාර්ග තිබෙන බැවින් මේ ප්‍රශ්නය ඇසුවෙමි. ඉතින් මේ ප්‍රශ්නේ පුරාවට තියෙනවා මේ වෙබිලීම නැති කරගත යුත්තක් කියන නැත්නම් මේ වේදනාවක් ගැන යටින් සඳහන් වෙනවා මේ වේදනාව නැති කරගන්නවා කියන එක. ඉතින් පිපිලීම කෙරෙහි මේ තියෙන द्वේෂය මේ වේදනාව කෙරෙහි තියෙන द्वේෂය තියෙන තාක්කල් ওই වේදනාව වැඩෙනවා. කවදා හරි කමන්නේ ඕක තියෙද්දි මට නිවන් දකින්න පුළුවන්. මට තියෙද්දි භාවනා කරන්න පුළුවන්. මට තියෙද්දි සතිය පිටවන්න පුළුවන් කියපු දවසේ ඔය ලෙඩේ ඉවරයි. මේක අයින් කරන්න හදනවයි කියලා කියන්නේ ආයෙසිප වැළඳ ගැනීමක් තමයි. ඒ වේදනාව වැඩෙන්න අවශ්‍ය කරන පොහොර තමයි ඒ द्वේෂය. ඒ द्वේෂය තියෙන තාකල් අපි ඒක අයින් කරන්න හදන්න හදන්න හදන්න අද द्वේෂය වැඩි වෙනවා. ඒකට ආහාර ලැබෙනවා. මේක තිබුණාට මට නිවන් දකින්න පුළුවන්. මේ වේදනාව තියෙදි මට භාවනා කරන්න පුළුවන් කියලා මේ ඒක හරහා දැකපු දවසේ අර ඔය මේ නිල්ල බහිටියා මේ කුලපනේ අම්මයි කියලා. අපුදුමාකාර චරිතයක් ඒක. එයාම මේ දරුවෝ වදන කාලේ සිල් ගන්නවලු. ඒ පුරුෂයා හොන්තටම සැඩපරස පුරුෂයෙක් අම්මා ගිහලා සිල් අරගෙන ඉන්නකොට කොණ්ඩෙන් අල්ල ගන්නවලු. ඇද්දගෙන යනවලු ගෙදර තෝ ඇවිල්ලා මෙතන සුතුරි දැනගෙන මළුවේ වැඩ ඉන්නවා. යකෝ තෝ හරකුණද තනකොළ කැපුවා. වතුර ගෙනත් තිබ්බයි. රට්ටි කියලා එදා ගහ ගහ අරගෙන යනවා. අම්මට ඒ තරහ යන්නේ නැතිව. ඒ මනුස්සයා මැරුණා. අකාලේ මැරෙන බීලා රෙමෙ. ඊට පස්සේ කවුරු හරි කියලා තියෙනවා අම්මට නරකද නිල්ලඹ යන්නේ කියලා. ඊට පස්සේ ගලු අනේ දරුවා මොනවාක්වත් මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ගෝ අන්නර කන්ද උඩ අර පේන්නේ අන්නතරම නිල්ලම කියලා පස්සේ එහා ආවා. ගොඩින් මාත්‍යා හිටියේ. ඉතින් මේව කට්ටියම දැක්කනම් ඊයම්ම කියන්නේ ඔක්කොම සුරංගනාවියෝ, ඔක්කොම දේව පුත්‍රයෝ, ඔක්කොම බෝසත්වරු කියලා. කැඳ කෝපයක් හරි දුන්නොත් පැය කාලක් යනකම් අනුශාසනා කරනවා. වැඳගෙන ඒ වී කොටපු මිනිස්සයාට, කුඹුරු වැඩ කරපු මිනිස්සයාට, නියරමැදම් මිනිස්සයාට ඔක්කොටම පින් දෙනවා. ඒකලල මෙහෙම වාඩි වුණොත් පැය 8ක් හරි ඉන්නවා. මොකක් කරන්නේ වාඩි වුණා ඔහෙ ඉන්නවා. ඕනේ ධර්මයක් වෙලා ඉන්නේ. මේ වටේට ධර්ම සාකච්ඡා යනවා මට ගානක් පස්සේ ඉතින් ගෙදර යන්න ඕන කමක් නැහැ. ඊට දුව ඉන්නවා. ඊට පස්සේ අර මේසයක් උඩ මේ තරම් විතර එකක් උඩ මෙහෙම අත් දෙක තියාගෙන එයා පැත්තේ නෝනාට කියලා දෙනවා දුවේ මට අකුරු තේරෙන්නේ අපේ දුවට ලියුමක් ලියාපන් මම එන්නේ නැහැ කියලා. කියලා බලනකොට තනේ තියෙනලු පොඩි ගැටයක් පේන අම්මගේ. එහෙම කෙනෙක්. අම්මා කිව්ලු අම්මා මේ තනේ ගැටයක් උඹට ඒක වැඩක් නැහැ ලියුමක් ලියපන් ගෙදෙට කියලා. එයා දොස්තර වුණ කෙනෙක් කියලා අල්ල බල්ල කියන කැන්සරයක් කියලා. ඊට පස්සේ ඊශ්විතාල ගිහලා දැම්මා. මුළු ආට්ටුවටම පන්සිල් සමාදන් කරනවා. මුළු ආට්ටුවම භාවනා කරනවා. මොකක් නැහැ ඒක තන්නි කරම අම්මයි කිසිම ගාණන කැන්සර් කියලා. ඉතින් මේ මාත් ගියා. ගියාට පස්සේ ඉතින් අම්මයි අම්මගේ මිනිස් වහන මේ සංවේගය පහළ වෙන්නේ නැද්ද කියලා මේ තමයි හිතන්නේ මැරෙනවා. ඒ අම්මා කියන්නේ මේ කල්යාණ මිත්‍යා නිසා තමයි මට ඕගොල්ලෝ ඔක්කොම හම්බුනේ. එයා ඉස්සර වෙලා ගියොත් එයා ඉස්සර වෙලා ගියා වගේ. මම ඉස්සර වෙලා ගියොත් මම ඉස්සර වෙලා ගියා. අපි දෙන්න එකට ගියත් කමන්නේ මොන්නම විදියකින්වත් මේ කැන්සර් එකට වෛර කරන්න බෑ. අම්මට කරන්න බෑ. හැබැයි මුළු ඇඟම වේවුලනවා ඉඳගෙන ඉන්න බෑ. හරහා වැඩලා ඉතින් ගොඩින් මහත්තයා ගියාට පස්සේ ඉතින් ආ මහ බෝසතාණන් වහන්සේ වැඩියයි කියලා තමයි කියන්නේ. ඉතින් ඇඳේ ඉන්නකොට ඇවලු කොහොමද අම්මේ වැටෙන්නේ කියලා. ඉතින් මොනවද ඉතින් උහුලන් තමයි කිව්වා. කැරි කිරීම ගොඩින්ට කිව්වලු මේක ඇතුලේ දිහා බලන්න මොකක්වත් නැහැ මට. හරි අම්මා ඒක ඇතුලේ මේක බැලුමක් වගේ ඇතුලේ නැහැ. ඒකට පිට පිට උහුලන් තමයි කිව්වා. පිටත් මොකුත් නැහැ කියලා ඉතින් ගොඩින් වෙයිලා කියනවා මේ ලෝකේ කවුරු හරි දෝවාන් උනායි කියලා කියන්න පුළුවන් නම් ඔළුව පොළවේ ගහලා කියන්න පුළුවන් අම්මා කෙනෙක් කියලා. මොනම විදියකින්වත් කැන්සරයක් හැදුනායි කියලා අපි පෙන්වන්න හැදුවා. මම පැවිදි වෙන්න සුමානකට ඉස්සලා ගියා. ඒ තරම් මේ අම්මා ගෑසුර අමුතුයි. ගියාට පස්සේ ඇඳේ හරහ වැටලා හිටියේ නැගිටින්න බෑ. ඊට පස්සේ කිව්වා මේ නිල්ලප කට්ටිය කියලා ආම්බෝ බෝස්තාන් වහන්සේලා අවිල්ලා ඉන්නවා කියලා දූවගෙන අවිල්ලා වාඩි වුණා. ඒ වුණාට මේ ඇඟ ඔක්කොම නිකන් උක්දන්න මිරිකලා වගේ ඉන්න බෑ. ඊට පස්සේ මම ළඟ ඉර උපුල් මල්ලින්ද කලාකර කිව්වා මේ මහත්තයා යන්න හදනවා මීටිගල කියලා. අනේ පුතේ මට මීටිගල දිහා තියෙන දිහාව කියපම් මේ ඒ දිහාවට වන්දනා කරන්න මේ උතුමන් වහන්සේලාට පින් තියෙනවායි කියලා වන්දනා කර සිටියා මම ඇවිල්ලා රුමානෙන් මැරුණා. මොන්නම જાතියකින්වත් ඉතින් ඒක දවසක් හිටියා මේ ඕස්ට්‍රියන් ගෑනු කෙනෙක් ඇවිල්ලා අපි ධර්ම සාකච්ඡා කරනකොට මම කිව්වා කැන්සර් නේ මොන මගුලාවත් බාරගත්තොත් තමයි මැරෙන්නේ ඕක බාහිර ගන්න නැති වුණා ඉවරයි ඌ. අපි කියලා නෙවෙයි ආවේ කැන්සර් එක. ඒ ගෑනට හොතරම තරහ ගියා. තරහ ගිලා කිව්වා එහෙම හරියන්නේ. ඔකට බෙහෙත් තියෙනකොට කවුන්සලින් තියෙනවා. ඒව කරන්න ඕන. ඔහොම කියලා හරියනවද මිනිස්සුන්ට අරකයි මේකයි කියලා මේ ධර්ම සාකච්ඡාවේදී ඒක පාරට නිකන් කඩාන ගියා. ඊට පස්සේ මං කො මට තේරෙන විදිය මං කියන්නේ මොන එකක් හරි වාර ගත්තොත් තමයි ඇඟේ දාගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ එන්නේ ඉස්සලා හිට විදියට හිටපුවාම ඉවරයි. අතක් පයක් කරුණා තේ මොනව කරන්නේ? කැන්සර් එකක් ආවත් ඉතින් අර අම්මා කියප එක තමයි කියලා. ඊට පහුවෙන්ද හැබැයි අම්මන්ට ඇවිල්ලි වෙලා මේ මට කිව්ව තරහ වෙන්න එපා එහෙම කතා කරාට අපේ ශිෂ්ටාචාරෙ මේ ඕගොල්ලෝ ශිෂ්ටාචාරය හැටියට මේ ගණන් නොගෙන ඉන්නවා කියන එක අපිට හිතා ගන්නවත් බෑ කියලා. දැන් අපිටත් වෙලා තියෙන්නේ ඒකයි. ඇමරිකාට කිමුසුමක් කරනකොට මෙහෙම් පිරිසක්. මේ ආර්ථිකයේ උද්දමනයක් ආවොත් එහෙම පෙට්‍රල් ගණන් ගියොත් එහෙම කියලා මෙහෙ එම්බිරිසාව හැදිලා. ඒ තරමටම දීනයි. ඒ තරමටම මේ ශරීරෙට පුදුමාකාර උහුලකක් වදින්න බෑ, කුරුලාවක් එන්න බෑ, මොනම දෙයක්වත් එන්න බෑ. මේක මෙහෙම මැරුණත් කමන්නේ මිනිහ ලස්සනට තියෙනවා. එච්චරයි. මේ විකාරත් එක්ක සතිය පිහිටුණා කියවට පස්සේ පේනවා සතිය ඔය සේරම අඹරවගෙන යනවා. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා බාර ගන්න. ඒකක්වත් අහේතුක වෙන්නෙත් නෑ, විසම හේතුක වෙන්නෙත් නෑ. එන්නේ හේතුවක් සහිත අපිට හේතුව දැනගන්න නැතුව මකන්න බෑ. හේතුව දැනගන්න හොඳම දේ තමයි ආපු එකනත් එක්ක යාළු වෙන්න. ලෙඩක් ආව නම් ලෙඩත් එක්ක යාළු වෙන්න. ලෙඩේ මකන්න ඔය වෙට පටහිර වරද්දාගත්තේ විස බීජ කතාවේ. විස බීජ කියන කතාවෙන්ම මේක විස බීජයක් නිසා වෙන විස බීජ මරන්න ඕනේ කිව්වා. විනාශයි, ද්වේෂමයි. මේ නෑ. අපි එකේ කියලා තියෙන්නේ මේ වාපිච්චෙම් විෂමතාවයක් ඇවිල්ලා තියෙන නිසා අපේ ප්‍රතිශක්තිය බහැලා. අපිට තියෙන්නේ වාපිත්‍යම් සමනය කරන එක විතරයි. විස බීජ සුද්ධ කිරිල්ලක් මේකේ නැහැ. නිසා ආයුර්වේදයේ තියෙන සම්පූර්ණ පටන් ගන්න තැනල පිරිච්ච ගතියක්. ඒ නිසා අපිට ආයුර්වේදයට වැඩි ඕන වෙලා තිනවා මේ මේ ක්‍රමය මොකද මේ මේ වේදනාව නැති කරන්න අරක කරන්න. මේකෙන් පේනවනේ බෙහෙත් බීලමයි ලෙඩ එන්නේ. පළවෙනි වාක්‍යයේ තියෙන එකයි අත්තල වෙවිලීමක් සැර බෙහෙතක් ගැනීමෙන් පසුව ඇතිවිය. ඕකයි ඕකයි සත්‍යය. ඔය සෑම ලෙඩක්ම ඇති වෙලා තියෙන බෙහෙතෙන් කියලා හිතාගෙන ඉන්න බෙහෙත නොගත්තා නම් මේ ප්‍රශ්නෙත් නෑ වෙලාවට නිවන් දකලා තියෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ තියෙන බෙහෙත් ක්‍රමයත් එක්ක සිංහල වුණත් කමක් නෑ මොන බෙහෙත් ක්‍රමේ හරි කමක් නෑ. අපි එකට වෛර කරනවා නම් කවදාකවත් මතක්කරන ඒ රෝගය අපෙන් දුර වෙන්නේ නෑ. අපිට එකයි තියෙන්නේ වා එන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා ලෙඩ එන්නේ ඉස්සලා පනින්න එපා. ලෙඩ යාවට පස්සේ බුදුහාමුදුරණත් එකයි මටත් එකයි දේවදත්තත් එකයි ලෙඩ කියන්නේ. ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ලෑස්ති වෙනවා මිසක් මේකට වෛර කිරීමෙන් තමයි අපි ඕජාව සකස් කරලා දෙන්නේ අර විස බීජ වැඩෙන්නේ. නැත්නම් රෝග බීජ වැඩෙන නිසා අර පැමිණි දුක් පැමිණි රහයි කියන්නේ යන්න ගත්තොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ අර අර මේ you can conquer cancer කියලා ඔබට පිළිකාසුව කළ හැක්කල එක සිංහලටත් දාලා තියෙනවා. ඒ ඔස්ට්‍රේලියානු කෙනෙක් ඉයන් ගෝලගේ දැන් ලියලා අවුරුදු 20ක් විතර වෙනවා. එයා මේ පශු වෛද්‍යවරයෙක්. ඒ කකුල කපලා තියෙනවා. කකුල කපලා මෙතෙන් යන කැන්සර් එක දැන් මෙතෙන්ද ඇවිල්ලා ඊට පස්සේ ඇඟට ගියාට පස්සේ තව සුමාන දෙකයි කියලා අර කල් දුන්නාට පස්සේ ආ තීරණ කළා තියෙනවා වේදකම නතර කරනවායි කියලා ආසියා කරට ඇවිල්ලා තියෙනවා. එනකොට සිංගප්පූරුවේදී හම්බෙලා තියෙනවා චීන වෙදකම් වලින් සම්පූර්ණ කරලා එයා දැන් කකුල කපනකොට දරුවෝ දෙන්නේ කියලා දැන් තව දරුවෝ දෙන්නේ කියනවා ජාත්‍යන්තර සම්මේලනයක් ඇති කළා තියෙනවා පිළිකා තියෙනවා නම් මයි ළඟට එන්න මම කියලා දෙන්න සනීප කරන්න හැටි. එයා කියනවා මේ සිංගප්පූරුවේ තිනකොට දැක්කලු වාහනයක් යනකොට බල්ලෙක්ගේ කකුලක් කඩලා යනවා. කඩලා ගියා. ඉතින් යාට එක පාට හිතනවලු හරි උඹයි මම වගේ තමයි දැන් කියලා. එයාගෙත් එතකොට කකුල කඩලා. සුමාන දෙකයි යුව හිටියේ. ආපහු එනකොට ඒ බල්ලා තව එකෙක් එක සෙල්ලම් කරගෙන ඉන්නවලු පාරයි. ඉතුරු තුනේ ඉතුරු කකුල් තුන ඉසන ඌ හිතවලු මට බෑනේ. මට මේ නැති වෙච්ච නිසා මම රට අතාරලා ඇවිල්ලා මේ හොයනවා අර බල්ල කකුල නෑ. ඉතුරු කකුල් තුනේ ඌ සෙල්ලම් කරනවා. ඒ තරම් අපිට අපි ළඟ නෑ මේ පැමිණි දෙයට හැඩ ගැහෙන ගතිය. ඉතින් ඔක්කොම ආදර්ශයට අරනේ භාවනා ක්‍රමයක් කියලා දීලා පෙන්ලා දීලා තියෙනවා මේ එමෙ ලඩක් ඇති වුණාට පස්සේ ඒකට සුදුසු මාතාවරණයක් සකස් කරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්නේ කියලා. ලෙඩ අයින් කරන්න හදනවා කියලා කියන්නේ ද්වේෂය ආවොත් ඉතින් ඒකම තමයි ලෙඩේ බෝ වෙන්න ලෙඩේ වැඩි වෙන්න මේ කෙලස් වලට ඕජාව වෙන්නේ. ඒ නිසා මේ ලෙඩකම් වෙදකම් කරන්න එපා කියන පෙන්තකොස්තල් අදහසක් නෙවෙයි මම මේ කියන්නේ. විදේට වෙදකම් කරන්න ලෙඩේ හඳුනාගෙන මේ ඉතුරු කරන්න තියෙන බණ භාවනා කටයුතු සඳහා නමුත් වෛර කරනවා තමයි පේනවනම් මේ ලෙඩේ මකණ්ඩ එහෙනම් ඉතින් ඒ කියන්නේ දොස්තරගේ සාක්කුවට යන සල්ලි ගන්න ටිකක් අනේක විතරයි සිද්ධ වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනපන සති භාවනා කරගෙන යාමේදී එක් අවස්ථාවකදී කාය සංසිඳියාකටපත් නොසලී බොහෝ වේලාක් සිටියක පැය 10කට වැඩි කාලයක්. ඒ අවස්ථාවේදී අවදසියෙන් සිටින අතර සිතට අතීත අනාගත හිතිරි ගලායි. නමුත් ඒවා පිළිබඳ අවදීන් සිටියක මේ தત્ත්වයේ පහදා දෙන මේ ඉල්ලා සිටිමි. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ මේ මේ මේ තැනට එනකොට හිතවිලි ආවට හිතවිලි වලින් කෙලසෙන්නේ නැහැ. සද්ද ඇහුණට සද්ද වලින් හිත කම්පන චංචල වෙන්නේ නැහැ. කය වේදනා දැනුණට දරන්න පුළුවන්. ඒක නිසා අපි බෝට්ටුවක ඉන්නවා. ඉතින් මූද දඟලනවා. දඟලන ගාන බෝට්ටුව ඉහළ පහළ යනවා. නමුත් අපි දන්න පෙරලෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඒ අර බය නැතුව ඉන්නවනම් ඒ උඩ පහළ යන එක පිනවන ගතියක් දෙන්නේ. ප්‍රීණනයක් ඇති කරනවා. ඔබ කොයිච්චර ඇවිල්ලා කරදර කරත් හරියට ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ සොල්දාදුවෙක් යුද්ධ වෙලාවේදී බංකරයක් ඇතුළට ගියා වගේ යුද්ධය යනවා. නමුත් Taman අරස වෙලා ඉන්න බව තේරෙනවා. ඉතින් මේක මේකට බොහොම කිට්ටු තත්ත්වයක් තමයි ඔය මේ සුසීම සූත්‍රයේදී සරුවචනාංශේ ධම්මට්ඨිතිය කියලා පෙන්වන්නේ. ඔතෙන්ද ගිහිලා ඔතන තහවුරුවක් ගත්තට පස්සේ තමයි අපිට ඊගාව රොකට් එක පත්තු කරලා නිවනට යන්න පුළුවන් වෙන්නේ. ඕක හරියට කියනවනම් මෙහෙන් ලොන්චින් රොකට් එක අරගෙන ෂටල් එක පොළවෙන් අඩිය හැතැම්ම 6ක් උඩට ගියාට පස්සේ උඩ කක්ෂගත වෙලා ඒකේ සම්පූර්ණ තහවුරු කරන්න ඕනේ හඳට යන්න ඉස්සර වෙලා. නැත්නම් 6කට උඩ වේගයකින් කැරක් කැරකි දවස් ගාණක් ඒ මේ ගංගන ගාමීන් කියන අජට අවකාශයේ ගාමීන් පුරුදු වෙන්න ඕන ආකර්ෂණේ නැතුව ජීවත් වෙන හැටි මේ වගේ කරන්න බෑ කැම බීම ගන්න හැටි උපකරණ ආයුධ තියෙන හැටි පුරුදු කරන්න ඕන. ඒක ස්ථාවර කරගෙනයි ස්ථාවර කරන්නත් එක්කම එතකම්ම පාලන මැදිරියෙන් තමයි පාලනය වෙන්නේ. ස්ථාවර කරාට පස්සේ පාලන මැදිරිය මේගොල්ලන්ට බලය දෙනවා. මෙතනින් එහාට හඳට රොකට් එක පත්තු කරුවට පස්සේ පාලන මැදිරිය තොරතුරු විතරයි එන්නේ. පාලනේ ගන්නේ මේ අජිත අවකාශ ගාමී. අන්නේ තහවුරුව එන තැන තමයි මේක. මේකට කියන්නේ රූප රාග විනිබද්ද විඥානයක් කියලා. රූපයන් පිළිබඳව ඇහැට රූප කනට ඇහැට රූප රූප කනට ශබ්ද රූප නාසයට ගන්ධ රූප දිවට රස රූප කායට පොට්ටබ්බ රූප කියන ඔක්කොගෙම අපි නිදහස් මේ වෙලාවේ. අන්න එහෙම තියෙද්දි සමබර භාවයක් තියෙනවා කියලා මේ ගුරුත්වාකර්ෂණ ඇති තැන ජීවත් වෙන්න හදනවා මේක හොඳට තහවුරු කරගන්න ඕනේ. පැය 10 නෙවෙයි. හැකිතාක් මේක ඉඳලා ඒ තහවුරු කරගත්තට පස්සේ අපි හිතාන හිටපු අත්‍යවශ්‍ය දේවල් මොකක්වත් ඕනේ නැහැ. එයා සම්බර භාවයක් දානවා. අන්නේ සම්බර භාවයේදී මම පාවිච්චි කරන වචනේ තමයි අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන එක. ඒක සම්මත වචනයක් නෙමෙයි අපේ හිත පුරුදුලා තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව දැන් ඉන්ද්‍රියෙන් වෙන් වෙනවා. හැබැයි නිවන් දකලත් නැහැ. ආන්නේ අතරමැද වෙලාවේදී මේ තියෙන සමබර භාවයට පුරුදු වෙනවා කියන එක තමයි ධම්මට්ඨිතිය ලබනවා. කියන්නේ ධර්මයේ තාවුරෝ ලබනවායි කියන එක. ඊට පස්සේ තමයි තීන්දුව කරන්නේ මම නිවනට යනවද නැත්නම් ආපහු සංසාරයට යනවා නැත්නම් මේ தත්වයටදී අනිකුත් භව සම්පatti උපදි සම්පatti වලට වැඩ කරනවාද කියලා තීන්දුව කරතයි. ඉතින් ඒක ඇති කරන தත්වයක් තමයි මේ තියෙන්නේ මේක කෙලෙස් නැති එකක් කියලා කියත හැකි හැබැයි තමයි ආනිසංස ලැබිලා නැහැ. මාර්ගඵලයක් හෝ ධ්‍යානයක් හෝ අභිඥාවක් හෝ මොකක්වත් නැහැ. මෙතන මොනම හැඟීමක්වත් තියෙනවනම් මෙතන ඉන්න බෑ. මාර්ගඵල හැඟීමක් හෝ තියෙනවනම් මට අනේ මාර්ගඵලයක් ලැබෙන්න ඕනේ මට ධ්‍යාන ලැබෙන්න ඕනේ මට අභිඥා ලැබෙන්න ඕනේ. එතකොට මේ தත්ත්වේ පෑදීතියට මේ බොරදී එකතු කරුවා වෙනවා. මේ තියෙන අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. අනාකූල ප්‍රවාහයට හේමම යන්නදලා න්‍යාම ධර්ම වලට යන්නදලා මේක පුරුදු කෙරුවට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා අපි දන්න සමබර භාව වලට වැඩිය විවිධාකාර සමබරතා රාශියක් තියෙනවා අපේ විඥානේ. අන්න ඒකට පුරුදු වෙන්න පුරුදු වෙන්න තමයි මේ manussත්වයේ මල්පලී මල් අතුයිති විහිදී මල්පල ගැන්වි පිපෙන. අපි දන්න එකට එහා පැත්තේ තියෙනවා තව වැඩ වගයක් කියලා. ඒක පුතු කරගත්තොත් තේරෙන පටන් ගන්නවා මේ කාම ලෝකේ කාමයේ සඳහා දඟන දැඟලිලත් මෙතනදී තියෙන මේ ගැටුමකින්තරව හම්බෙන මේ සමබර භාවයත් එක්ක බලනකොට මේක අත්දකපු නැති මනුස්ස ජීවිතයයි තිරිසන් ජීවිතයයි සමානකමක් තියෙනවා. තිරිසනත් ඉන්නේ ඔය අපි දන්න ටිකේම තමයි. ඔය මිනිස්සුන්ට පුළුවන් ඒක ගෙවම් කරලා මෙතෙන් යන්න මේකෙන් යන්න පුළුවන් තවත් ඉහළ තැන් වලට. ඒ නිසා මේක වැදගත් සංදිස්ථානයක්. ඒ නිසා පුළුවන් තරම් පුරුදු කරන්න කියන. හැබැයි මේක තනි කර විපස්සනා අවස්ථාව. මේක සමතෙන් යන්න පුළුවන් තැනක් නෙමෙයි. ධම්සක් තවතුන් සූත්‍රයේ දක්වන පාසඳාන වචන වල තේරුම කෙටියෙන් පහදා දෙන්න. අඤ්ඤා පරිඤ්ඤයන්ති පරිඤ්ඤාතාන්ති සච්චිකාතබ්බන්ති සච්චිකතන්ති සද්ද මනුස්සා වේසු අඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥා කියන වචනෙටම නමක් කොණ්ඩඤ්ඤ සංශය අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමටපත් උනා දන්නවා කියන අදහස කොණ්ඩඤ්ඤ දැන් දැනුම් තේරුම් ඇති කෙනෙක් වඩපත් උනා කියන එක පරිඤ්ඤය කියලා කියන්නේ ඤෙය්‍යමයි අඤ්ඤා කියන වචනේ ඤ ප්‍රත්‍යමයි මෙතනක් තියෙන්නේ ඤ ප්‍රත්‍යයට පරි එකතු වුණාම හාත්පසින් කියන අදහස් වෙනවා පරිඤ්ඤයයන් කියලා කියන්නේ හාත්පසින් දැනගත්තා පරිඤ්ඤේ යන්ති පරිඤ්ඤා තන්ති කියන කියන්නේ හාත්පසින් දැනගත යුතුයි පරිඤ්ඤේ යන්ති පරිඤ්ඤා තන්ති කියන්නේ හාත්පසින් දැනගත්තේ මි දැනගත්තා. Taman එක සාක්ෂාත් කරා. සච්චිකා තබ්බන්ති කියලා කියන්නේ තබ්බප්‍රත්‍ය කියලා කියන්නේ කළ යුතු බව. සච්චිකා කියලා කියන්නේ සත්‍යක්‍රියා කළ මේ සච්චිකාය තබ්බන් කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතුයි කියන එක. සච්චිකා තබ්බන්ති තබ්බ ප්‍රත්‍යාවට පස්සේ සාක්ෂාත් කළ යුතුයි සච්චි කතන්ති කියලා කියන්නේ සාක්ෂාත් කළා. සද්ද මනුස්සාවේසුන් කියන්නේ සද්දං අනුස්සාවේසුන් අනුස්සාවනය කරනවා කියලා කියන්නේ අස්සවනවායි කියලා. තව කෙනෙකුට අස්සවනවා සද්ද මනුස්සාවේසුන් කියලා අඬ දීලා හේ කියලා කතා කරලා එහා එකනාව බනවනවායි කියලා කියන්නේ. මනුස්සාවේසුන් කියලා කියනවා. අනුස්සාවේසුන් කියලා කියන්නේ සද්දං අනුස්සාවේසුන් බුමාට දිව්‍යෝ ප්‍රීති වාක්‍ය කීවේ බුදුජාන් වහන්සේගේ ධම්සක්පවතුන් සූත්‍රය දේශනා කර අවසන් වූ විටයි. එම ශබ්දය ඉහළ බ්‍රහ්ම තලවට පැතුණා. බ්‍රහ්මයෙන් එම ශබ්දයට අවදි වුණා. එසේනම් බුදුරජාණන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අවස්ථාවේම බ්‍රහ්ම ආදීන් සූත්‍රයේ ශ්‍රවණය කිරීමට එහි නොසිටියාද? හිටියයි කිව්වත් නොහිටියයි කිව්වත් කොහොමද චෙක් කරන්නේ? යටි වැඩක් තියනද මේ ප්‍රශ්න අහලා? ඕ මට කියාගේ ඕ මමත් ඒ වෙලාවේ හිටියා කට්ටිය හිටියයි කියලා. ඇති වැඩක් තියෙනවා. නැහැ කියන කවුරුවක්වත් දෙන්නේ නැහැ මේ බොරුවක් ලියලා තියෙන අටකචාරින් වාසල කියලා කියලා ඒක වැඩක් තියෙනවා. මේක වෙරිෆයි කරන්න බැරි නම් පරීක්ෂා කරන්න බැරි නම් මොකද්ද මේ ඇඟිලි ගහලා බලන්නේ? ඊට වැඩි කොච්චර පුළුවන්ද ඒකේ කියලා තියෙන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස හතරවෙනි මාර්ග සත්‍ය වඩන්ඩ එතකොට අස්තර විස්තර පස්සේ දැනගතයි. ස්වාමීන් වහන්සේ ස්ත්‍රියක් පැවිදි කෙනෙකුන්ගේ ආසනය සකස් කිරීම කුටිසා වැසිකිලි පිසුසු කිරීම නොකල යුතුද? එය පාප කර්මයි මෑණියන්ගෙන් ආන්නකො මෑණිවරු කොච්චර දේව කරනවා. පැවිදි කෙනෙකුගේ ආසන සකස් කිරීම කුටිසා වැසිකිලි පිරිසුදු කිරීම බුරුමෙට ගිහිල්ලා බලන්න කිසිම ස්වාමීන් වහන්සේ නමකට වැඩක් කරන්න තියෙන ඔක්කොම මෑණිවරු ගිහිල්ලා සිල්ලම්මලා ගිහිල්ලා සම්පූර්ණ සුද්ධ කරනවා. ස්වාමීන් වහන්සේ එළියට නිකන් ඉන්නෙත් නැහැ. බුදුම පණ්ඩිතසාංශික පිටරට යනකොට බෑග් ටික ඔක්කොම පැක් කරන්නේ මෑණිවරු. ඉස්සර පස්සට යන්නෙත් ඒගොල්ල කිසිම කෙනෙකුට අත තියන්න දෙන්නේ නැහැ. සම්පූර්ණ ලෙව කාලා සුද්ධ කරලා තියෙන්නේ වැසිකිළිනේ කොයි එකයි. මේ ලංකාවේ තාම තියෙන අර සංඝවංශී නමකට කවුරු හරි යනවා එනවා දැක්කොත් කට කතා බුරුමේ නැහැ. බුරුමේ ඇත්තෙම නැහැ. මොකද ඕනම කෙනෙකුට ඕන වෙලාවෙ සිවුරු අරින්න පුළුවන්. සිවුරට ගිහිල්ලා ඒ ජීවිතය ගත කරනවා ආයෙවිලා සිවුරු පරව ගන්නවා. ඒ නිසා ඒ කවදාකවත් ඒ කට කතා ඒක hina යනවා මේ මිනිසුන්ට. තායිලන්තේ තියෙනවා. තායිලන්තේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ඒ නිසා මේ ඒ විවිධ සංස්කෘති වලට ගියාට පස්සේ පේනවා මෙව ඇති අර එක එක එක එක සංස්කෘතික ලක්ෂණ දේශපාලන දේශ ගුණික தත්ත්වයටදී ඇති වෙන දේවල් එහෙම මේ විශ්ව සාධාරණ නීතියක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී සම්පූර්ණ කයෙම සතිය යොමු කළ හැකිද? එසේනම් කෙසේද කියන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන මේ ඉල්ලමි. ඉදිරියට ගමන් යාමේදී මේ කළ හැකි අයුරු කෙසේද? සක්මන් භාවනා කිරීමේදී සම්පූර්ණ කයෙම සතිය යොමු කළ හැකිද? මොකද සබාව කියන්නේ? සක්මන් භාවනාදී යොමු කරන්න ඕනේ. යොමු කරන්නේ අපි කය අමතක කරලා නැත්නම් උඩුකය අමතක කරලා පයේ හැප්පෙන තැනට විතරයි. ඉතින් ඒ වචනේ තේරෙන්නේ නැති නිසා තමයි හිතන්නේ මුළු කයෙම හිතේ පැවතිය යුතුද? එසේනම් කෙසේ කෙසේද කියා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි. එහෙම පටන් ගන්නකොට නම් හිතගෙන මුළු කයේ හිත තියෙනවා මම දැන් මෙතන හිතගෙන කියලා නමුත් ඒ සක්වන පටන් අරන්නේ නැහැ. ඊට පස්සේ නිකන් ඇවිදිනවා. ඇවිදලි වල්ලා බලනවා. ඔය পায় කෙටෙන ගතිය, හැපෙන ගතිය, ස්පර්ශ වෙන ගතිය තමයි අපි ගොනුවක් දෙන්නේ එතන හිත යොමු කරන්න කියලා. යොමු කරාට පස්සේ මෙතෙන් එන්න ඉඩ තියෙන සමානලට. මුළු කයම නිකන් මහ බඹා යනවා වගේ, රූකඩයක් යනවා වගේ එහෙම යන්නේන ගති පෙනී. නමුත් ඒක කරන්න යන්නේ ඒක භාවනාවේ එකලසකිනකොට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ප්‍රශ්නේ වරණගලා තියෙන විදිය මේ මූලික දේ පිළිබඳව වැරදිලක යුතුය. වැරදි හැසිරීම් වලින් යුතු අප හිතේ ද්වේෂය ඇති කරන පුද්ගලයෙකු සමග අපහසුයෙන් හෝ මෛත්‍රී සිටිවිලි ඇති කරගෙන එක්ව සිටීමද වඩා සුදුසු එවන් එක්ම සිටීමද වඩා සුදුසු එවන් පුද්ගලයන්ගෙන් ඈත්ව සිටීමද වඩා සුදුසු අර අපි අර පාලි පන්තියේදී උගන්වව මහත්තයා මේ BPS එකේ මේ වීරකෝ මහත්තයා අපිට කියලා දුන්නා මේ මිත්තානි සංස සූත්‍රේ මිත්තානි සංස සූත්‍රේ කර්ණි මිත්‍ත සූත්‍රේ මම පැවිදි වෙන්නේ සුමාන ගානකට ඉසලා මම දැනගෙන හිටියේ නෑ ඒක මේ වත පිටතට තියෙනවා කියලා. BPS එකට ගිහිල්ලා අපිට පාලිය උගන්වනවා. ඉතින් මේ මහත්තයා මේ කර්ණි මිත්‍ත සූත්‍රේ නෑ මිත්තානි සංස සූත්‍රේ උගන්වනකොට කියනවා මේ මහත්තයා ඉන්නේ මේ හවුසින් ස්කීම් අල්ලපු ගෙදර මනස හැමදාම හයියේ මෛත්‍රී වඩනවලු. හෙන්නම මෛත්‍රී වන්නවලු මේ සියලු සත්වයෝ අල්ලපු ගෙදර පරට්ටි ඇර. පැලෙන්න ගෑ ගහලා කියනවා. නං වශයෙන් කියලා අල්ලපු ගෙදර ඉන්න පරට්ටි ඇර. ඊට පස්සේ ගිහිලා කිව්වලු එක්ක නොකිය හිටපන් කියලා. ඒ කැලල කියන්නේ නැතුව මෛත්‍රී කරන්න බැරිලු. අපේ අම්මා ඉන්න කාලේ කියනවා මේ මග හරවා අන්නරකි මග හරවා කියලා ඒ බනිනවා නෑ මේ මේ නෑ සාප කරනවා gedara dogo මග අරවා මේ gedara ඉන්න මිනිස්සුන්ට මග ඇරලා එමුන්ට වැදිච්චාවයි එහෙන වැදිච්චාවයි ඕන ඔය මේ දෙවල් දන්ටකොට එම කියන්නේ දෙයයන් බනින කුණු හරප කියලා බයින දෙයයන් බයින වෙලාව දැන් දෙයියෝ අනිත් පැත්තට යනකොට කියන අපේ ගෙවල් දොරවල් මග අරවලා ඉතින් ඒකත් ඒ ලේසියට හදාගත්ත මෛත්‍රී ක්‍රම තමයි තියෙන්නේ අපේ හැසිරී වැරදි හැසිරීම වලින් යුතු අපේශේ ද්වේෂය ඇති කරන පුද්ගලයෙකු ගන්න නැතුව හිත ඇතුලේ තියෙන ද්වේෂය ගත්තොත් Tamanට Tamanගේ ද්වේෂය ඇර බාහිරේ කවුරුවත් හොයන්න බෑ. ඒක දැකපු දවසේ මෙයත් එක්ක මේ කනවනම් බොනවනම් යනවනම් එනවනම් තව පුද්ගල ආරෝපණයක් කරන්න යන්න බෑ කරපුවම ආත්ම සංඥාකට වැටෙනවා. Tamanට තියෙන ද්වේෂය Taman එක්කම තමයි. ඇතුලේමයි තියෙන්නේ. ඉතින් අපි ඒක බාහිරේ ආරෝපණය කළා ස්ත්‍රියාවක් පුරුෂයෙක් නැත්නම් මූලධර්මවාදියෙක් කියලා අපිට චෝදනා කරන්න පුළුවන්. ඒ ඔක්කොම බුදුරජාණන්සේ කිව්වා බාහිර නෙවෙයි තියෙන්නේ ඇතුළත තියෙන්නේ. බාහිරේ මිනිස්සයා කුප්පනකොට කිපෙන ගතියමයි ළඟනේ තියෙන්නේ. කුප්ප ගතිය. ඒකට කියනවා කුපිත වෙන ගතිය බුදුරජාණන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති. ඊට පස්සේ මාව කුප්පන්න කාටවත් බෑ. එතෙන්ද වෙනකන් ඒ මිනිස්සයා ඇතින්ලා කෝලම් කරනකොට ද්වේෂය එන්නේ Tamanට නම් ඒකේ Tamanගේ අර ඔද්දල් ගතිය නිසා තමයි යාට පුළුවන් අපිව ඔද්දල් කරවන්න. ඉතින් ඒක නිසා ද්වේෂය තියෙන Taman ළඟ. ඒක නිසා යම් වෙලාවක Tamanට Taman කෙරේ මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. නෑ ඒක 100 100ක් ගන්න බෑ. ඒ තුලින් තමයි අපිට අනුන් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සියලු සත්වයේ සූපත් වෙත්වා කියලා අර වචන වශයෙන් ප්‍රකාශ කරන්න ගියාම මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා පූර්ණ වශයෙන් යම් දවසක තමන්ට තමන් මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔය ඊගාව කෙනාට මග අරවා නැත්තම් අල්ලපු එකී විතරයි කී ඇර එම අදාළ වෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒක අමාරුයි. මොකද හේතුව අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට ද්වේෂය එන්නේ අසවලා නිසා කියලා. ද්වේෂයෙන් අපේ කෙලෙසයක් කියලා නෙවෙයි අපි දන්නේ. මම බුදුරජාණන්සේ කියන හැම පුද්ගලාරෝපණයක් කරන්න බෑ එතකොට ආත්ම සංඥාට වැටෙනවා තමන්ගේ තියෙන ඔද්දල් ගතිය නිසායි ඒ द्वේෂය පහළ වෙන්නේ ඒ පුද්ගලයා ඒක අවසන කෙනා වෙන්න පුළුවන් නමුත් එන්නේ තමන් ළඟ නම් ඒක දිහා බලන්න ඇත්තට මේ මනුස්සයා විශාල කර්මස්ථානයක් දෙන්නේ ඒ මනුස්සයා අපිට උදව්වක් කරනවා උඹ ළඟ द्वේෂය තියෙනවා කියලා පෙන්වන්න ඉතින් ඒක නිසා කවදා හරි ඒ අර වේබුසාඩුගේ පොතේ තියෙන කතාවක් අපිට මට මතක් වෙනවා භාවනා කරනකොට කවුරු හරි ඇවිල්ලා පහුවෙලා වාඩි වෙනවා සර්ර බර්ර ගාගෙන දඩබඩ ගාගෙන එතකොට අර එක්කෙනෙක්ගේ යාන්තම් සමාධිය හැදීගෙන එන වෙලාව ඉතින් ඉතින් එක්ක මේ මනස වෙලාවට වරෙන් එක්ක නැත්තම් ඇවිල්ලා හිමීට වාඩි වෙන දොර හයියෙන් වහනවා වාඩි වෙනවා කහිනවා දඩබඩ ගාලා කේන්ති යනවනේ. ඉතින් ඒක දවසක් කියනවා එක්කෙනෙක් මෙහෙමයි ස්වාමීන් වහන්සේ අනේ කරුණා කළා කට්ටියට එක වෙලාවෙ වෙන්න ගන්න කට්ටිය කහිනවා, දොර වහනවා, අනම්මනම් කියලා. එතකොට වේපුසයඩෝ කියනවා මේ එතකොට උඹ හිතාගනින් උඹේ සමාධිය එච්චර දුර්වල නිසායි කැස්සටත් කැඩෙන්නේ. එච්චරයි හිතාගන්න තියෙන්නේ. උඹේ සමාධිය දුර්වල නිසා දොර සද්දෙලත් කැටෙන්නේ. ඉතින් ඒකට ඒ මනසට ස්තුති කරපන් කියනවා මම මේ භාවිතර භාවනා කරන්න මට බෑ කැස්සට සමාධිය නඩත්තු කරන්න බෑ. දොර ගහුවට නඩත්තු කරන්න බෑ. චරිතර ගාවට සිරිසිරි මල්ලට නඩත්තු කරන්න බෑ කියලා ඔබ පටිසද කරගත්තොත් දවසක් ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒ කහිද්දිත්, ඒ දොර අඹද්දිත්, ඒ සිරිසිරි මල්ලුව හොල්ලද්දිත් තානපාන පවත්වන්න පුළුවන්. සතිය එයි. අන්න එදාට ඔබ ස්තුති කරાવી මේ මිනිස්සයා තමයි මට මේ මගේ සතිය ඉහළ මට්ටමකට නගා ගන්න උදව් කෙරුවේ කියලා. නමුත් එහෙම ස්තුතියක් ඉදරන් නැගිටලා ගිහිල්ලා මනුස්සයට ස්තුති කියන්නේ යන්න එපයි කියලා ලියලා තියෙනවා. ඉතින් කියලා නතර වෙන්නේ කියලා. මේ මෛත්‍රියට ඔච්චරයි කියන්න තියෙන්නේ. යම් කිසි කෙනෙක් අපිට ඔද්දා රිදවනවා නම් අපිට ඉස්සෙල්ලා ඉතනේ මේ මිනිස්සු අකමක දැමීමෙන් අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා. මතක තියන්න ඒක කරන්න කියලා තමයි මේ ආත්මය ඕක හම්බෙලා තියෙන්නේ අපිට. ඔයිට කලින් ඔය සෙල්ලම කරපු හින්දා තමයි එළවාගෙන අවිල අපිට කරදර කරන්නේ. ඒ නිසා එකක් පරිසං වෙන්න ඕන විපස්සනා කරන එක නා දැන් මේ කර්මයක් ගෙවෙන වෙලාව අපි මනසට මොනවත් කරලා නැහැ මාෂා සැලසුම් කරලා අපිට කරදර කරනවා. එහෙමනම් හිතන්න මේ කර්මයක් ගෙවෙන වෙලාව මෙතනදී අලුතෙන් කර්ම රැස් නොකර ගැනීම විතරයි අපිට කළ හැකියි. අලුතෙන් කර්ම රැස් කර ගන්න නැතුව ඉන්න නම් තේරුම් ගන්න ඕනේ දැන් මේ ගෙවෙන වෙලාව ද්වේෂ හිතවිල්ලක් හෝ වචනයක් හෝ ක්‍රියාවක් මගෙන් ඇති වුනොත් මේ මතින් ආය කර්ම රැස් වෙනවා. ඒකට මම වග වෙන්න ඕනේ. ඒකට පරිසම් වෙන්න ඕනේ. ඒක liverලා ඒක උච්ච අවස්ථාවට එනවා වෙහෙස අවස්ථාවට එනවා පස්සේ ඒක ගෙවිලා ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා ප්‍රතික්‍රියා කරා නම් අපි ඒකෙන් කර්ම කෙලස් එහෙම නැත්නම් රැස් කරගෙන අලුතෙන් භවයක් ඇති කරනවා ඇති නොකර සිටීමට අදිෂ්ඨානකරනද ඇත්තටම ඔය කියන ද්වේෂය ඇති කරන මනුස්සයා අපේ අම්මට තාත්තට වැඩි අපිට උදව්වක් කරලා තියෙනවා භාවනාවට අපේ කිට්ටුවන්තිය අපිට එහෙම අභියෝග දෙන්නේ නැහැ. අපේ කිට්ටුවන්තිය දෙන්නේ පහසුකම්නේ. මේ මනුස්සය තමයි උදව් කරලා තියෙන්නේ කියලා ඇත්තටම අපි සල්ලම් කරවන්නේ අපි මේ පන්නරේ පිහිටවන්නේ ඒ ද්වේෂය තමයි සරුවචන් වහන්සේට දේවදත්ත ඔය හතුරුකම් නොකරනද අපි බුදුරජාණන් වහන්සේගේ ಗುಣ අඳුරන්නේ නැහැ. දේවදත්තද සැලසුම් කරලා ගැහුවා. නමුත් බුදුරජාණන්ස ගහන්න බැරි වුණා. එතකොට බුදුහාමරගේ ಗುಣ කැපිපේන්න පටන් ගත්තේ දේවදත්තගේ තියෙන ඒ සලකන ගතිය. ඉතින් ඒක බුදුරජාණන්සට බාධාවක් උනේ නැහැ. පුප්පනටදී පිප්පෙනවා. ඒ බොඩි නොලෙජ් එක. අපි අපි සමාජලාට අපි කොච්චර මෛත්‍රී කරන ඉන්නේ කියලා සමාජලාට අපෑදින් කිපෙනවා. ඒකට වැරද්දක් ගන්න එපයි කියනවා. ඒ අපේ ඇතුලේ තියෙනවා ශරීරයේ තියෙනවා ඩිෆෙන්ස් සිස්ටම් එකක්. යම් මට්ටමකට ගියාට පස්සේ ආ ප්‍රතික්‍රියා කරනවා. ඒක වළක්වන්න යන්නත් එපා. මොකද එතකොට මේක විකෘති වෙනවා. බොඩි නොලෙජ් කියලා කියන්නේ ශාරීරිකයේ මාසික ඇති වෙන එකක්. ඒක එනකොට මේ මට්ටම ගියාද දැන් ක්ලච් එක වේගෙන් මේ වාහනේ අධික වේගෙන් යනකොට බලන්න බෑන ක්ලච් එක මිස් කරනවා. වේගය වැඩි කරනවා මේ වාහනේ ක්ලච් ප්ලේට් එකේ දෙපැත්තේ දෙක දෙවිදිහකට වැඩ කරනවා. එතකොට ඒක පාට ටක් ගාලා ක්ලච් එක මිස් කරනවා. මේ මිච් කිරීල තමයි අපිට මිස් වෙනවා කියලා කියන්නේ. ඉඳපු ගමන් තද වෙනවා. ඉඳපු ගමන් ඒක ගණන් ගන්න එපා. ඒක මගේ කියා ගන්නත් එපා. එයා ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන. ඒක මම කියන්නේ නැහැ මගේ කියලා මොකද ශාරීරිකව එන එකක්. එතන කියන පුප්පනවටදී පිප්පෙනවා. ඒ කියන්නේ ඒක මේ මේ අපි කියන කුප්ප ගතියක් විදිහට හෝ ගන්න බෑ මොකද මේ යාන්ත්‍රයේ හැටි. ඒක ගැන රිසර්වේෂන් එක නිතරම තියාගෙන ඉන්න ඕනේ. කරන්න බෑ. මේ මට්ටමට ගියාට පස්සේ මේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. ආනාපාන සති භාවනා කරගෙන යාමේදී හුස්ම වල සියලුම දැනීම 11 ආකාරයේ නැති වී යාම සිදුවන අවස්ථා කැළඹෙයිද තියෙනවා මැරිච්චාම නෙවෙනවා. එසේ වෙනනම් ඒ සබ්බකාය පරිසංවේදී අවස්ථාවේ සබ්බකාය නෙමෙයි ඉතින් සෝනට යන අවස්ථාවේදී 11 ආකාරයෙම නැති වෙනවා. ඒක හඳුන්ලා දෙන්න මම වග වයනවා කවදා හරි අඳුනා ගන්නවා ෂුවර් ප්‍රශ්න වෙලා තියෙන්නේ ගෙදර කට්ටිය අඳුනා ගන්න ඕක කට්ටිය නෙමෙයි. ලෙඩා මලේ කිව්වන් පස්සේ 11 ආකාරයෙම නැති වෙනවා. ගාර්ණි ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම කරමින් සමාධි වෙමි. ඔබ වහන්සේ ඊයේ දින පිම්බීමට පසු හැකිලිම එන අතරම සතිය පිහිට විය යුතු බව මනමින් වහටා දුන් පසු එම අනුව ප්‍රගුණ කරගෙන යන්නේ මම ඒ ඊටමත් හොඳින් ඉක්මනට සිදුවෙන අතර එකවරකට මම පැය දෙකක් පමණ සතියෙන් සිටීමේ ඊට පස්සේ මෙම මෙම මෙනෙහි කිරීම ප්‍රගුණ කරගන්නේ කෙසේද ඊට පස්සේ විදර්ශනා ඥාන දියුණු කරගන්නේ කෙසේද යන්න කර්ණාවෙන් පහදා දෙන මෙන්න ඉල්ලා සිටීමේ මේ කියන එක තහවුරු වෙන්න ආරිනවා. තහවුරු වෙනකොට හිත ඊගා මට්ටමට යනවා. මේක පදියම් වෙන්න ඉස්සෙල්ලා තහවුරු වෙන්න ඉස්සෙල්ලා අලුත් වාටි දාන්න යන්න එපා. මේක පදම් වෙනකොට හිතේයි දැන් තියෙන බොහොම අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙලා හොඳට ආස්මය පිම්බීමෙන් හැකිලීමට හැකිලීමෙන් පිම්බීමට යනකොට සතිමත් වෙන එක මේක ලොකු අලුත් අත්දැකීමක් නවම අත්දැකීමක් හොඳට දහවුරු වෙනකොට ඊගාව ඥාණයට අනිවාර්යයෙන්ම යනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණු කකුල බිම තබා වම් කකුල ඔසවන අතර සතිය පිහිටවන අයුරු ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ඉගෙන පුරු කෙලිමි. ඊට පසු කල යුත්තේ කල යුත්තේ පහදා දෙන මෙන් ඉල්ලමි. මේකටත් කියන්න තියෙන මේකයි එක පියවරක් තිබ්බ ගමන් ආය යන්තම් හිට ගන්න ඉගෙන ගත්ත එක මම දුවන් ඉගෙන ගන්න බෑ. හිට ගන්න නැටි පදම් වෙන්න ඇති. ඒ පදම් වෙනකන් හොඳට ඉවසීම පුරුදු කරන්න ඕනේ. එතකොට ඒ අනුවම අර එක එක මට්ටමකට ගිහිල්ලා පුරුදු වෙච්ච හිත අනිවාර්යයෙන්ම ඊගාවන් මේරීම එනකොට පළපුරුද්ද එනකොට කරගෙන යනවා එතකන් මේකම භාවේති බහුලී කරෝති කියන විදිහට බහුලීගත කිරීම තමයි ඊගාවයකට දෙන්න තියෙන ඔලොත්ම අනුග්‍රහය නැත්නම් උදව්ව. සතර ඉරියව්වෙන් කළ හැකි භාවනා කවරේද ඇඳේ සායනය කරමින් සිටියේදී ආනාපානසති භාවනා කළ හැකිද මේ ප්‍රශ්නෙම මේ ඒ අකුරු නම් නෙමෙයි මෙඩියට් වල ලියලා තියෙනවා මේ ප්‍රශ්නෙම අහලා තිබුණා මට මතක නැහැ ගිය රිට්‍රීට් එකකටද මේකටද කියලා මේ ප්‍රශ්න මේ විදිහටම කවුරු හරි අහලා තිබ්බා. මතකද? ඔය හතර ඉරියව්වෙන් කළ හැකි භාවනාව කවරේද? සම්පූර්ණ පටලවිල්ලක් තියෙනවා. හතර ඉරියව්වේ එක ඉරියව්වක කරත හැකි හතර මේක වර කරන්න බෑ. ඉරියව් හතර ඉන්න බෑනේ. මෙච ඉඳගෙන ඉන්න එක දන්නවා හිටගෙන කරන එක තියෙනවා සක්මන් කරන එක තියෙනවා අනිත් එක අහනවා ඇඳේ සයමින් කරමින් සිටියේදී ආනාපාන භාවනා කළ හැකිද ඒකෙදි කරන්න තියෙන්නේ ආනාපාන භාවනා කිරීම සඳහා සායනය කරන්න එපා. සායනය කරන වෙලාවෙදී ලැබෙන ඉඩපාඩුවේ ආනාපාන කිරුවට කමන්නේ. ආනාපාන සතිය සඳහා ආනාපාන සතිය ලෑස්ති වෙනවා නම් ඉඳ ගන්න එක තමයි වඩාම සුදුසු ආසනය. චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව පමණක් නිවන් දැකීම සඳහා ප්‍රමාණවත් වන බව සමහර ස්වාමීන් වහන්සේලා දැන් පවසන අතර භාවනා අවශ්‍ය නැති බවද පවසයි. මේ සත්‍යතාවයේ අපකරේ අනුකම්පාවෙන් පවසන මෙන් ඊතා කාරණික ඉල්ලා සිටිමි. තමන්ගේ වැඩේ කරන ගමන් මේවට අහුම්කම් දෙන්න. ඒ කියන්නේ අපි 1 2 3 4 පිළිවෙලට යන ගමන් මේ ඕනේ මතයක් ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද මම අර කියපු විදිහට සමානට චිත්තානපස්සනා ප්‍රමාණවත් වෙන්න ඉඩ තියෙනවා කෙනෙකුට. නමුත් දන්නේ නැති නිසා අපි කරන්න තියෙන්නේ ක්‍රමිකව යන්නේකයි මේ සත්‍යතාවයක් නැතුව නෙවෙයි. ආංශික වශයෙන් සත්‍යක් තියෙනවා. නමුත් මේක જાතියකට හෝ පිරිසකට හෝ පොදුවේ කියන්න බෑ. ඒක එකනාගේ පුද්ගලික ලක්ෂණව සමහරකොට මේකට හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක පොදු මේ උපදේශපන්තියකට මෙහෙම කියන්න බෑ. ඒ කට්ටියට කියලා දෙන්න ඕනේ අනු ආනුපුබ්බි වැඩපිළිවෙල. ඒ නිසා මේ සත්‍යතාවය අවබෝධ වෙයි. එතකන් Taman දන්න මේ අනුපිළිවෙල ක්‍රම 1 2 3 4 ක්‍රමේ ඒ දිගට කරගෙන යනකොට මේක මූලධර්ම ප්‍රශ්නයක් විදියට නැත්නම් මේ සංසන්දනාත්මකව අන්වේ ඥානයක් විදිහට පස්සට වැටෙනවා. මේවා සාතික කරන තෙක් භාවනා නොකර ඉන්නවා වගේ කියන ඉව කරන්න යන්න එපා. කරන ගමන් ඒක තේරෙන්න අරන එකයි හොඳම වැඩේ. අට සිල් උපෝසිතික අටාංග සීලයේ දස සිල් අතර වෙනස පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අට සිල් උපෝසත අටාංග සීලයේ සමානයි. දස සිල් වලට යනකොට මේ හත් වෙනි ශිල්පදේ දෙකට කඩනවා අවසාන වශයෙන් ජාත රූප ප්‍රතිපටික් ගහන වේරමණී කියලා ශිල්පදයක් එකතු කරනවා. නිසා අට සිල් නව සිල් දෙකම එකයි. අට සිල්ම තමයි හත් වෙනි සිල් ශික්ෂාපද දෙකට කඩපුවාම නව සිල් කරන්න පුළුවන්. දසවෙනි එක තමයි රන් ප්‍රතිදී මුතුමැණික් මුදල් පරිහරණයෙන් වැළකීම. ඒ අනුව මේ එnde end end end ශික්ෂාපද එක එක වැඩිවීමක් තමයි තියෙන අට සිල් නව සිල් දස සිල් වල. මේ ප්‍රශ්නේ තුන්වෙනි වතාවටත් ඉදිරිපත් වෙලා තියෙනවා මේක පෙට්ටියේ හැලිච්ච ප්‍රශ්නයක්. ඒ නිසා මේක අයින් කරන්න ඕනේ. ගිය ගිය ගිය රිට්‍රීට් එකේ ආපු එක. කොහොමරි පැයක කාලයක් ගත වෙලා තියෙනවා දැනට ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න නිසා ප්‍රශ්න වලට ඉතින් මම ආරාධනා කරනවා අපේ පැය භාගයක කාලය අපට ඉතුරුලා තියෙනවා කාලසටහනේ හැටියට. ඉතින් කාට හරි මේට අමතරව සභාවේදී ප්‍රශ්න ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා සිටිනවා. පතර ඉර්ධිපාද අපි වඩන්න ඕනද එහෙම නැත්නම් අපි මේ භාවනා මාර්ගයේදී වැඩෙනවද? දෙකම ඒ මොකද ඉද්ධිපාද හතර ඡන්ද විරිය චිත්ත මීමන්සකේ ඉද්ධිපාද කියලා කියන්නේ සාර්ථක වීමට ඇති සිද්ධි කියලා කියන්නේ අපි ඒක සිද්ධ වෙනවයි කියලා කියන්නේ අපිට යමක් සිද්ධ වුණා. එනිසා සිද්ධ වීම සඳහා කල යුත්තට කියනවා 이르දිය කියලා. 이르දිපාද කියලා කියන්නේ මේ ජයග්‍රහණය සඳහා පෙත. ඒකට හතර ක්‍රමයක් තියෙනවා ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා. ඒ අනුව චරිත හතරක් තියෙනවා. ශ්‍රද්ධා චරිතය ඡන්ද 이르දිපාද ඉස්සර කරන තමයි යන්නේ. වීර්ය අධික කෙනා වීර්ය ඉද්ධිපාදේ සමාධි අධික කෙනා චිත්ත ඉද්ධිපාදේ ප්‍රඥාව අධික කෙනා මීමන්සා ඉද්ධිපාදේ ඉතින් ඒක නිසා අපි අර භාවනා කරගෙන යනකොට සතිය කරගෙන යනකොට එකම ගුරුවරයාට තේ එකම භාවනා මධ්‍යස්ථානයේ හතර දෙනෙක් භාවනා කරනකොට හතර දෙනා පෙත් හතරක් ගමන් කරනවා. ඒ නිසා අපි විවෘත වෙන්න ඕනේ මේකට. ප්‍රමාලාට එක්කනා තුලමත් ওই ඊර්තිපාද දෙක තුනක කලවමක් තියෙනත් ඉඩ තියෙනවා. ඒ නිසා අපිට මෙතෙන්දී දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ ඉඳලා කොළඹට යනකොට පාරවල් එකක් නෙවෙයි කීපයක් තියෙනවා කියලා. ඒ නිසා හැම හන්දියකදීම සැලකිලිමත් වෙන්න ඕනේ. Tamanට විවෘත වෙන්නේ හුඟක් වෙලාට Tamanට ආවේනික ක්‍රමේ තමයි. අමතරින් හිතලා දාන්න ගියොත් චින්තාමේ වශයෙන් හෝ පොත්වල තියෙන දේවල් ගොඩක් වෙලාට Tamanට ආවේනික Tamanගේ දයෝපගත ක්‍රමේ නෙවෙයි අහුවෙන්නේ. ඒක නිසා මම ඒකට දෙන උත්තරේ තමයි වැල යන හැටියට මැස්ස ගහගෙන යන්නේ. එතකොට ඒ එතන ගැටුමක් ඇති වෙන්නේ තමයි දාලා චරිතයත් එක තමයි යන්නේ. හිතලා දාන්න ගියොත් තමයි අර මෙහෙම කියනවා මෙහා මෙහෙම කියනවා අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. එතකොට තමයි ප්‍රශ්නේ. මේ හේතු වෙලා ඉන්න කට්ටියට මම අවවාද කරනවා යන්න ඉස්සලා තින්ත ගාලා යන්න ඕන. තුන් හතර පොලක තියලා තියෙනවා ලකුණු. ඒ නිසා බුදු වෙන්න හරි බුදියන්න හරි භාවනා මධ්‍යස්ථානේ තමයි. එනිසා මැද හිටගන්න. එතකොට හරි. මොකද තුන් පොලක හතර පොලක තියලා තියෙනවා. මේක අපි ඉස්සල්ලාම කිව්වේ මැට්ටෙන් ගාමු කියලා මේක. කාකිටෙක් කිව්වා හරීම සීතලයි මැට්ටෙන් ගාමු මේක මේ කටු මැට්ට නෙමෙයි දෙමැට්ට ගාලා මදින්න කියලා. ඉතින් දුලිප් මහත්තයා කතාලිකව සංස ඔච්චර කරපු එකේ හරියන්නේ නැහැ මේක අපි දිගටම කරගෙන යන් කියලා මේ මේකට ඉසලා හිතුවා ලෑල්ලෙන් ගහන්න මොකද හේතු වෙන්න ඉඩ දීලා. අර ස්පිරිතාලවල තියෙන ට්‍රොලි යන තැන ලෑලි ගහලා තියෙන ස්පිරිතාලේ වදින්න නැති වෙන්නේ. ඒ කිය එහෙම කරන්න එපා අපි ගෞරව කරමු. එන්නේ ඉසලා තිබුණ තාලෙම තියලා. ඉතින් මේ ඉද්ධිපාද ගැන කතා කරනකොට කිව්වේ මං කියන ගියේ සති සම්පජඤ්ඤය නැත්නම් සතර ඉද්ධිපාද සතර සතිපට්ඨානෙන් පස්සේ ඉද්ධිපාද පෙන්වනවා. ඉද්ධිපාද තැන විතරක් නෙවෙයි මේ චරිතය අදාළ වෙන්නේ හැම තැනකදීම වගේ ඒක විවිධ විදියට බලපානවා අපි සමතේද යන්නේ විපස්සනාවද යන්නේ විපස්සනාවේදී වේදනානුපස්සනා මුල් කරගෙන යනවද සංඥා මුල් කරගෙන යනවද සංස්කාර මුල් කරගෙන යනවද අපි රාග චරිතයක්ද ද්වේෂ චරිතයක්ද මොහ චරිතයක්ද කියන ඒ උඟාක් මේ විස්තර ගමන් පත තියෙන ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කාටත් ගැළපෙන විදිහට කරනකොට සංග්‍රහ කිරීලක් වෙලා තියෙන්නේ. හැබැයි අපි යන්නේ තමන් යන්නේ ලේසිම ක්‍රමේ තමයි තමන්ගේ දෛවපගත ක්‍රමය. ඒක නිසා ඇත්තටම හරි අමාරුයි කියන්නේ මේ දැන් මේ අපේ ගෞතම සරුවචන් වහන්සේයි මෛත්‍රී සරු ගෞතම බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙන්නම මේ මහානදම් පුරන කාලේ දෙන්නම කැලේකින් දැද්දි එලප්පල්ලෙහා බලනකොට කන්දපල්ල පාලමේ පල්ලමේ දැක්කලු මේ දිවිදනක් පැටවුවදලා බඩගින්නේ පැටියා කණ්ඩ හදනවා. ගොරවන තාලට පේනවලු තව ටිකක් වෙලා ගිහිල්ලා පැටියා කනවා මේ බඩගින්නක. ඒතර මේ දෙන්න හිතාගත්තලු හොඳම වැඩේ තමයි දිවිදෙන්න මොන හරි දෙන්න ඕනේ දැන්. දෙන්න දුවගෙන ගියාලු හොයාගෙන එන්න කෑමක් මොනවාරි. අපේ බෝසතාණන් වහන්සේ එන මේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තෙන් දෙනකොට අපේ බෝසතාණන් වහන්සේ තෙන් පැනලා දිවිදෙන කනවලු. ඊට ගොල්ලෝ මස්සිනාඹ ඉස්සරුණා කිව්වා. කියන අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥා අධිකයි. ගෞත මේ සරුවචනාංශේ මෛත්‍රී සරුවචනාංශයේගේ ප්‍රනිධිය වෙන එක. ඒ නිසා සාරාංශකේ කල්පලක්ෂයකින් අපේ සරුවචනාංශය කියලා ගියා. 16 සංඛ්‍ය කල්පලක්ෂයක් අර මෛත්‍රී බෝසතාණන්සර තියෙන පාරමිතා පුරන්න කියලා පොතේ කතාන් කරලා තියෙනවා. මොකද එයාගේ ඉදිරිපාද වෙනස්. දෙන්න එකට භාවනා කරාට එක්කෙනෙක් වීර්ය කරගෙන යනවා, එක්කෙනෙක් ප්‍රඥාව, එක්කෙනෙක් සද්ධාව, එක්කෙනෙක් සමාධිය. ඉතින් ඒකට ඉඩ තියෙනවා කියලා කියන්නේ නිකාය ભેදයක්වත් ගුරුකුල වාදයක්වත් නෙවෙයි. ඒ අපේක්ෂකයාගේ ආධ්‍යාශය අනුව වෙනස් වෙන එකක්. ඉතින් ඒක පිළිබඳව විවෘතව දැනගෙන හිටපුවාම ඇති එහෙම නැතුව පරීක්ෂා කරන්න ක්‍රමයකුත් නැහැ. අනිතිකේ පරීක්ෂා කරලා අපි ඉගෙන ගන්න ඒක ස්ථිර කර ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා විවෘතව තියාගන්න එක හොඳම වැඩේ. අස්තර ස්වාමීන් වහන්සේ අප පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍ය භාවනාවක් පටන් ගන්න කලින් සතර ආරක්ෂා භාවනාව කරන්න ඒකේදී සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ප්‍රොඩක්ට් වශයෙන් මෛත්‍රී භාවනාව හරිය විශේෂයෙන් වැඩිපුර එහෙම වඩනවා නම් අපේ වෙන වෙන දේවල් මතුවෙන ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ මෛත්‍රිය වැඩිපුර වඩනවා නම් රාගය වගේ දේවල්. මම මෛත්‍රී භාවනා ආදී චතුරාර්යක භාවනා වඩනවායි කියලා කිව්වා අන්තිම වාක්‍ය දෙක මට පිරිසුදු නැහැ. අපි සාමාන්‍ය භාවනා පටන් ගන්න කලින් සතර ආරක්ෂක භාවනා ඒ ටික හරි අන්තිමට කියපු වාක්‍ය දෙක සාමාන්‍යයෙන් ජීවිතයේ පුරුද්දක් හැටියට මෛත්‍රී භාවනා වැඩිපුර වඩනවා නම් ඒක හේතුවක් වෙනවද වෙන මොකක් හරි දෙයක් මතුවෙන්නේ කියන්නේ මෛත්‍රී වැඩිම වඩනවා නම් රාගයක් මතුවෙන්න ඒ වගේ එහෙම තියෙනවා හැමදාම වංචනික ධර්මයක් තියෙනවා එහෙම නැත්නම් අල්ලපු ගෙදර පරට්ටිට ඇර ගිලා එහෙම කරන්න පුළුවන් මෛත්‍රියට ආසන්නේ ද්වේෂය මේ ආසන්න හතර වුණාට ඈසින් රාගය තියෙනවා. ඒ නිසා කියනවා මෛත්‍රී කරනකොට පුරුෂයෙක් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න එපයි කියලා. එතකොට රාග නිශ්චිත හැඟීමකින් මෛත්‍රී බොහොම සීඝ්‍රයෙන් පැතිරෙන්න ඉඩ තියෙනවා. පුරුෂයෙක් ස්ත්‍රියට මෛත්‍රී කරනකොට එතකොට එන්නේ මෛත්‍රී මුවාවෙන් රාගය වංච කරනවා. කරුණා භාවනා කරනකොට ද්වේෂය කරුණා මුඛයෙන් වංචා කරනවා. එතකොට සැකය ගැන කියනකොට ඒකට භාවනා ක්‍රමයක්වත් නැහැ. ප්‍රඥා මුගයෙන් සැකේ වංචා කරනවා. ඒ නිසා මේ හැම දෙයක්ම අපි පෙනු අපිට පෙනුනට මුණ මුණත වටිනාකමක් නෙමෙයි පිටිපස්සෙන් තියෙනවා කොලේ වහලා ගහිලා. ඒක නිසා කියනවා ප්‍රයෝජනේ සලකලා මිසක් තිබුණට කරන්න එපා කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අපිට මෛත්‍රී භාවනා කරන්න සිද්ධ වෙන්නේ අපි ද්වේෂේ චරිතයක් නා. ඉතින් අපි දන්නවා ඒ ද්වේෂය නිසා ආනාපානේ කරන්න බෑ. සද්ද ඇහෙනකොට කේන්ති යනවා, වේදනාවනකොට කේන්ති යනවා. එහෙමනම් අර කුෂ්ඨයක් ආවම ඒ කුෂ්ඨේ බාම් ටිකක් ගාලා ඇරියා වගේ ඒ ද්වේෂය නැති කරන මට්ටමට මෛත්‍රී කරනවා මිස නිකන් ඉන්නවට මෛත්‍රී කරන්න ගියාම අපි සමහර වෙලාවට අපිට ප්‍රේම කරන අපි රාගෙන් ආශ්‍රය කැමැත්තෙන් රාගෙන් කැමැති වෙන කෙනාට මෛත්‍රී කරන්න ගියාම බොහොම කිට්ටුවන්ත සම්බන්ධකමක් ඇතිවලා අපි හිතනවා මේක නියම මෛත්‍රී කියලා. නමුත් එතකොට රාගමුඛේන මෙත්තා වංචේති කියලා තියෙනවා. ඒ නිසා ඒක හරි අමාරුයි අල්ලන්නේ. අනිත් එක ඒ පුද්ගලයා මේ මෛත්‍රී කරන එක්කනාම වංචනික විදියට පෙන්නලා දුන්නත් මේකයි මේක කරනකොට පරිසං වෙන්න කිව්වට එයා හිතනවා මේ තරහට කියන්නේ හරි මේ කියලා සමාජ සම්බන්ධතාව උනත් පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා කියනවා චතුරාර්යක භාවනා කරන්න එපයි කියනවා නෙවෙයි. චතුරාර්යක භාවනා කරනකොට මේ හතරේ ප්‍රෝජන හතරක් තියෙනවා. බුද්ධහනුස්සතිය කරන්න කියලා කියනවා ඇකිලිච්ච හිතක් ආපු වෙලාවට. හිත පුපුදවා ගැනීමට. මෛත්‍රී භාවනා කරන්න කියනවා ද්වේෂය ආපු වෙලාවට. අසුභ භාවනා කරන්න කියනවා රාගේ කුපිත වෙච්ච වෙලාවට. මරණානුස්සතිය කරන්න කියලා කියනවා වැඩ පස්සට දාන හිත කෙනකොට පස්සේ භාවනා කරන්න බෑ දැම්ම ඕනේ නැහැ කියලා ඒකට මරණානුස්සතිය අන්න ඒ වගේ ඒ ප්‍රයෝජනෙට සලකලා එක කරනකොට අර වංචනික ධර්මේ බාධා කරනවා අඩුයි. ප්‍රයෝජනෙට කරන්නේ ප්‍රයෝජන ඉවරචකම එක නතර කරනවා. ඉතින් ඒක නිසා විපස්සනා භාවනා කරනකොට විපස්සනා භාවනාවේදී මේකට තියෙන අවධානය නිසා උගාවක් වෙලාවට පූර්ව කෘත්‍යයක් වශයෙන් සක්මන කරන්නයි කියන්නේ. සක්මන් කරලා ගිහලා වාඩි වෙන්න ඉවරයි. එතකොට සක්මනේදී අල්ලා ගන්න පුළුවන්. පරියංග බහනට අවශ්‍ය කරන මනස සකස් කරලා දෙනවා, කය සකස් කරලා දෙනවා. ගිහලා වාඩි වුණාට පස්සේ මූල කර්මස්ථානේ බොදුම්පත් වෙනවනම් පූර්ව කෘත්‍යයක අවශ්‍යතාවය ගණන් ගන්න එපා. වෙන්නේ නැත්නම් විතරක් වෙන්න තියෙන ප්‍රධාන හේතු හොයලා ඒකයින් කිරීමට අපි මෛත්‍රී මේ මොකද්ද කියන්නේ චතුරාර්යක භවනාවක් ප්‍රයෝජන ගන්නව නැත්නම් කරන්නේ ඒකෙන් චතුරාර්යක භවනාව දුරුවන් කරන්න හදනවත් නෙමෙයි සාමාන්‍ය ක්‍රමයට කියනවනම් ප්‍රයෝජනෙ සලකලා කරන්න නැත්නම් කරනම් වාලේ කරන්න යන්න එපා දෙක ඒ චතුරාර්යක භවනා කරන එක හැම වෙලාවෙදීම ඉඳගත්ත ගමන් ඒක කරනවා එතකොට මූල කර්මත්තාන්ට යනකොට වෙහෙස වෙලා. වස්තිනාම කාලේ ගත වෙලා. ඒතර මූල කර්මස්ථානේ අවුල ගන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා කරනවා නම් කියනවා චතුරාර්ය භාවනා දවසකට උදේ පාන්දර එක සැරයක් කරන්න ඊට පස්සේ මුළු දවසම භාවනා කරන්න. නැත්නම් නිින්දට යන්න ඉස්සර වෙලා අවසාන කෘත්‍ය වශයෙන් චතුරාර්ය භාවනා කරන්න හැම පරියන්කෙදී මේ චතුරාර්ය භාවනා කරන්න පටන් ගත්තොත් පරියන්කේ හොඳම මැග්නටික් වෙන කෑල්ලේදී අපි චතුරාර්ය භාවනා කර කර ඉන්නවා. මේක මේ සාමාන්‍යයෙන් විපස්සනාට නැඹුරු විපස්සනා භාවනා මධ්‍යස්ථාන දෙන අර්ථකතනෙ මේක තමයි. ගරු ස්වාමීනාසේ අර අම්මා ගැන කියනකොට මට මතක් වෙන්නේ මගේ මගෙත් මේ වම්පියරේ ගැටයක් තිබුණා එළබටු ගෙඩියක් විතර. මම ඉතින් ළමින්ට කිව්වා මේගොල්ලන්ගේ තියවලම ඉතින් කලබල කරලා ගිහිල්ලා බලවන්න කියලා. මම ඉතින් ගානකට ගත්තේ නෑ මම ඒවට සලකන්නේ නෑ. මැරුණෙත් නැන්නාය කියලා හිතියා. පස්සේ යාලා ඉතින් කලබල කරන නිසා ගිහිල්ලා බලව ගත්තා. බලවට පස්සේ කිව්වා තියෙනවා කියලා. කිලිකට දාලා ගිය ගමම මට එතන සතර අපායවත් වගේ තමයි පිවුනේ. කොහෙද දැම්මේ? ක්ලිනිකයකට දැම්මා නුවර. වත් එකම ડોක්ටර් තමයි ඇල්ලුවේ. ක්ලිනික් එකට. ඔව්. ඊට පස්සේ මේ මට සතර අපායක් වගේ තමයි දැවුනේ ගියාම හැමතැනම කෑලි කෑලි අඩුවටනේ මේ කට්ටිය ඉන්නේ. මම ගෙදර ආවම මම නම් ආයෙ යන්නෙත් නෑ මොනෝ කියන්න එපා. මැරෙන එක මැරෙනවනේ කියලා මම අදහස් කරගත්තා. ඊට පස්සේ මේගොල්ලන්ගේ බේරෙන මාස 3ක් යනකන්ට යන්න කිව්වා. ගියේ නැති මම ඉතින් කරලේ එකම දේ තමයි මාගේ අමාවෑන් යන බුදු බුදු පියාණන් වහන්සේ සීකරන හැමදාම නිින්දට යනකොට වාඩි වෙනවා මේ මම ඒ තරම් ධර්මයේ දවස්වල දන්නේත් නැහැ. ඉතින් ඉහේ ඉඳලා පාත නියපොත්ත දක්වා හිස් මුදුනේ ඉඳලා යම් අපිට අපිරිසුදුලිය විඳක් තියෙනවා නම් පිරිසුදු වේවා කියලා හිත අදිස්ථාන කරගෙන බුද්ධාන සතිය කියන්නේ මාගේ බුදුජානන වහන්සේ අරහන් වන දෙයක පමණයි මම කියන්නේ. මාස 3 යනකොට ගිහිල්ලා බලපුවාම කිසිම දෙයක් නැහැ. ඉතින් මට හරීම සද්ධාවෙන් කියන්න පුළුවන් මේ සියලුම දේනාටම බුදුජානන වහන්සේගේ බුද්ධාන සතිය කියන එකට මහත්ඵලයි මහානිසංසයි. හැමෝම මේ වාගේ වෙදකමට වැඩිය හෙදකමින් මේවා දෙයක් කරගන්න නම් උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ මහත්තයා වෛද්‍යවරයෙක් වශයෙන් පිළිගන්නා සීක්වා. ඒ විදිහට සනීප වෙලත් ඉවරලා පිස්සු කෙලින්න එපා ජීවිතේ භාවනා කරන්න. කියන්නේ අපි ඒ ඒ විදිහට ගැම්මක් ගන්න බුදුහාමුදුරන්ගෙන් සනීප වෙලා කාමයට නෙවෙයි මේක යොදවන්නේ. මම කරනවා මම ඊට පස්සේ බුදුන් කෙරේ ගත කරනවා කියලා. එතකොට සනීප වුණත් නැතත් අපි ආසන්න වෙනවා. ත්‍රිවිධ ආසන්න වෙන නිසා හැම අදිෂ්ඨානයක් ගන්නකොටම බලන්න ඕනේ මේ අදිෂ්ඨාන කරලා මේ මොකටද මේ කරන්න හදන්නේ? අපි කරන්න හදන්නේ මොකද්ද? නැවතත් බත් කන්නද මේ? නැත්නම් රූප බලන්නද? සද්ද අහන්නද? ඒ නිසා කියනවා දැන් අපි ඉස්සර මෙහි අපේ හිටියා සංඝයාසලා කීපනමක්ම වකුගඩු දන් දෙනවා. ඉතින් ඒක නිසා මොනවාද මේ බෙසන්තර ජාතකය වගේ නැත්නම් ඇස්තිස් මස්ලේ දන් දෙන කතාව. ඊපස්සේ අන්තිමට බණ්ඩුර හැම සංඝයාසයක්ම දීලා භාවනා කරගන්නත් නැහැ. දුකටපත් වුණාට පස්සේ සංඝයා වහන්සේ නමක්ම කතා කරලා කිව්වා මේ අංගපසංග ටික දැන් අපි අවුරුදු 7කට වැඩිය දායකයන්ගෙන් කෑවනම් ඕක අයිති අපිට නෙවෙයි දායකයාට. ඕක දීලා තියෙන්නේ ඔබ වහන්සේලාට සීල සමාධි ප්‍රඥා පුරවන්න. දැන් ඕකේ තියෙන දෙතිස් කුණ බබ හැබෑව. ඕක ගිහිලා දැන් දාන්න ඔයටත් වැඩිය පස්පව්වත් පස්පන් පින්වත් කරන්න තිබෙන සුඛයන්ගටනේ. ඒසොල්ට වකුගඩුවත් කනගාටු වෙයි කිව්වා එතෙන් ගියාට පස්සේ. මොකද මේ මිනිස්සු අඩු ගන්න මේ වකුගඩු දැම්මට පස්සේ පන්සිල් පදවත් රකින්නයි කියලා කියනවනම් ඒ දීමෙන් වටිනාකමක් තියෙනවා. ඒක දැන් නම් කොහොම හරි කඩ කඩ හරි සිල් රකිනවනේ. අතෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? වකුගඩුවත් කනගාට වෙනවා අනේ තිබුණ මදිවට කබලෙ ලිපට වැටෙනවා කියලා. ඒ නිසා අපිට අයිතියක් නෑ මේක. ඒ නිසා තියාගනින් තියාන හැබැයි වෙනදට වැඩිය පටිතද කරන භාවනා කරපන්. එහෙම නැත්නම් කාට හරි දෙනවනම් ඉතින් කියන්න ඕනේ මේ බුද්ධ පුත්‍රගේ කෑල්ලක් මේ. ඕක ආයේ පස්පව් කරන්න පාවිච්චි කරන්න එපා. ඒක දරන්නේ නැහැ, හිටින්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙටම අපි සාක්ෂි වෙනවා. එහෙම නැත්නම් අපි බුදුහාමුදුරුත් එක්ක නිතර ගනුදෙනු කරනවා. හැබැයි ගනුදෙනු කරන හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න සීලේ අධිශික්ෂා සීලයක් බවට පත් වෙන්න ඕනේ. චිත්ත භාවනා අධිචිත්ත භාවනා බවට පත් වෙන්න ඕනේ. ප්‍රඥා භාවනා අධිප්‍රඥා භාවනා පත් වෙනව නම් ලනදිනෙන් කොහොමද සුද්ධ ලාභය අපට තියෙනවා. එනිසා ඒ අනුව ඒ පැත්තෙන් බලනකොට නම් ඒක ඒක පිටිබඳව කිසිම සැක කරන දෙයක් නැහැ. පුදුමාකාර මේ ප්‍රකාශ කරලා එහෙම නැත්නම් ගහපා දීලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ලාමක දේවල් සඳහා මේවා පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ කාමයේ සඳහා හෝ කීර්ති ප්‍රශංසා සඳහා හෝ ලාභ සත්කාර සඳහා එතකොටදී වර්ධිනවයි කියලා අහන්න දෙයක් නැහැ. නිසා මේකේ මම කියන්නේ බුද්ධ ආගමේ වැඩ කරනවා නම් මේ 230 කරන්ට් එක කියලා හිතන්න එපා 33000 කියලා හිතන්න වැඩ කරගන්න වැදුනොත් ආදාහනය කරන්න වේදම් කරන්න වෙන්නේ නැහැ. එතනදීම වැඩේ ඉවරයි. බෑනේ 1.5 බැටරියක් කරන සෙල්ලම් කරන්න. මුකුත් වෙන්නේ මේ 230ට යන්නත් එපා 33000ට යන්නත් එපා ඒ බැටරියත් එක සෙල්ලම් කරන බුදුරස් කරකවන්න ඕන දෙයක් කරන්න. මේකට යනවනම් 33000ට යනවනම් රබර් ග්ලව් දාගෙන විදුලිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන යන්න. අපි ආමු කෙනෙක් කතාලකුවා මේ වටිනා නෛර්යානික බුද්ධ ශාසනය වමතින් අල්ලන්න එපා කිය. අල්ලනවා නම් අද්දකින් අල්ලන්න. වමතින් අල්ලන්න යන්න එපා. එහෙනම් හොඳයි නිකන් අල්ලන්න නැතුව නිකන් ඉන්න. ඒ නිසා ගිහි අපිට වෙනසක් කිසි මොකක්වත් ඇත්තේ නැහැ. තමන් මොන සීලක හිටියක් ප්‍රශ්නකුත් නැහැ. අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය හැම එකක්ම ණයට ගන්න අපට. බුදුහාමුදුරුවෝ මේ මොකද්ද මේ ලීසින් සිස්ටම් එක තියෙන මොන මොන ක්‍රමයේද අය මොන බදුද කියන්නේ ඉස්සර කල්බදු ඕනි තරම් දෙනවා ඒක නම් බිස්නස් එක හරි ගියාට පස්සේ ගෙවපන් කියන්නේ ඒ පොලියත් ඇජි සාසනේ යනවනේ දැන් සාසනේ යන්න අවශ්‍ය එකක් තියෙනනේ බුදුන්සේ කියන්නේ උඹ මම දෙනවා ඒකෙන් පෙරදුනොත් ණයයි ණයක් ණයට ගත කරනවා වැඩේ කරගත්තොත් බුදුජානනාංශයටත් ඉතින් ලොකු දිස්නයක් සාසනයටත් ලොකු දෙයක් ඒ නිසා බුදුජානනාංශ කියන්නේ මම මේ ඔය කල්බදු ක්‍රමයට ලීසින් සිස්ටම් එකක් කරගෙන යන්නේ ඕන කෙනෙක් එන්න දෙනවා හැබැයි හරි ගියාට පස්සේ බදු ගෙවන එකයි තියෙන්නේ ඒක නිසා මේ ඕනම වෙලාවක බුදු ගුණය අපිට ආරෝපණය කරගන්න පුළුවන් අරමුණේ කරන්න ඕනේ මේ මනතට මම ඊට වැඩිය මේක ගැන පටිතද කරගන්නවා මම මේක දැන් වැඩි අධිෂ්ඨානකින් ඉන්නවා කියලා ගත්තට පස්සේ ඒ ඒ ගත්තට පස්සේ ආයෙ විහිළු කරන්නත් බෑ. ඒ කියන්නේ නිතරම බුදු ගුණයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඒක හරි මේ මම දකින්නේ ඒකේ පැවිදි උපවිදි ભેදයක් මම දකින්නේ ඒකේ ස්ත්‍රී පුරුෂ ભેදයක් අනන්තවත් මම දැකලා තියෙනවා මේ ඒ වගේ ශක්ති අදිෂ්ඨාන ශක්තිය හිතට අරගෙන ඒ කටයුතු කරන්නේ නැත්තෝ අබෞද්ධය බව. උපත්යෙන් බෞද්ධ නොවුනට බුදුරජාණන්සේ අදහගෙන කටයුතු කරනවා බොහෝම කාපට් පාරක යන්න වගේ ජයට වැඩ ගමන් කරනවා. ඒකේ කිසි අඩුවක් නැහැ. මගේ තාම කම්පැනි තාම පටන් ගත්තා. තාම තාම පොඩ්ඩක් කොමඩිය මම පටන් ගත්තේ නැහැ. මම මේ තාම ඒජන්සි එක අරින්න ලෑස්ති කරගෙන ඉන්නේ තාම. ඇත්තටම බුදුරජාණන්සේ කිසිම ඒජන්ට් කෙනෙක්පත් කළා නැහැ. අපොස්තල්ස්ලා නැහැ මේකේ. කිසිම කෙනෙක් නැහැ. ඒපත් කෙරුවොත් එයා මිස්යුස් කරනවා. කිසිම කෙනෙකුට දේවදත්ත ඇවිල්ලා කිව්වනේ මස්සිනා මට දෙන්න මම මම සංඝයා පරිහරණය කරන්නම් කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා උඹට තියා සාරිපුත්ත මොග්ගල්ලාන්ටවත් දෙන්නේ නැහැ මම. ඒකලිවලා මේ මේ අනාථ මෙයා නිකණ්ඨනාත පුත්ත මැරෙන්න ඉස්සලා බුදුහාමුදුරුවෝ කිව්වා සුමානෙකට වැඩිය සාසනේ තියෙන්නේ නැහැ කිව්වා. ඔය ප්‍රධාන ගෝලු දෙනා ගහ ගන්නවා ඒ දයින් කඩලා යනවා. එනිසා බුදුහාමුදුරුවෝපත් කිරුණා යුග යෝරජ කෙනෙක් යෝරජ මාර්ගයෙන් තමයි ශාසනය විනාශ වෙන්නේ. බුදුන්සේ යෝරජවරුපත් කරන්නේ ඊට පස්සේ කිව්වා උඹේ ගුණ වලින් උඹ කැපිපෙනියන් දිගටම යන්න පාර හදලා තියෙනවා. කිසිම ඒ යතින් බුදුරජාණන්සේ කියන්නේ ඔය දේශපාලන ප්‍රශ්න ඒවයිදී හොඳ පළල් දැනුමකින් කටයුතු කරලා තියෙනවා. සංඝයාගේ බලය දීලා තියෙන ඕන තැනක සංඝයා හතර දෙනෙක් එකතු වෙනානේ ගන්න ගන්න තීන්දුවක් වග වෙන්නේ. ආය කාගෙන්වත් උත්තරීතර බලතල දීලා තියෙන්නේ සංඝයා වහන්සේ හතර නමක් එකතු වෙච්චා. නිසා කවුරක්වත් තියාගන්න ඕනේ නෑ මේ ඒජන්ත කෙනෙක් විදියට. දැන් එහෙනම් අපි නැවත හතරට රැස් වෙනවා කියන අදහසින් අපේ ධර්ම සාකච්ඡා වාරය මෙතන නැත කරනවා මම හිතනවා වෙන ප්‍රශ්න නැහැයි කියලා. තියෙනවා නම් අපිට තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. නැත්නම් අපි ගිහලා ගිලම්පස ටිකක් කරන පැයක සක්මනකින් පස්සේ හතරට රැස් වෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.